නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ සුද්ධියා ගෞරවනීය මෙහෙණින් වහන්ස සබ්දා බුද්ධ සම්පන්න පින්වත්නි හැම දිනෙකම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ ජීවිතය සකස් කරගන්නේ කොහොමද කියන පිළිවෙත විචාරලා ඒ පිළිවෙත් දැනගෙන තමන්ගේ චිත්තසංතානය බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට සකස් කරගෙන මේ ජීවිතය සුවපත් කරගන්නවා සසර ජීවිතයේ සියලු දුක් නැති කරගන්නවා මමත් මේ ගෞතම බුදු ශාසනයේදීම සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. පින්වත්නි අද දවසේ අපි සූදානම් වෙන්නේ අනාත්ම සංඥාව පිළිබඳව අනාත්ම සංඥාව ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරගත යුතු දේවල් සාකච්ඡා කරගන්නටයි. බොහෝම පරිස්සමෙන් අපි මේ සංඥාව හදාරන්න ඕනේ. මොකද අපේ ජීවිතයට මම කලිනුත් කියලා තියෙනවා අපේ ජීවිතයට ජීවිතේ ජීවත් කරවද්දී මේ අනවරාග්‍ර සංසාර ගමනේ නොකල යුතු දේ දැනගෙන නොකල යුතු දේ නොකල යුතු දේ කියලා දැනගෙන නොකිය යුතු දේ නොකිය යුතු දේ කියලා දැනගෙන වැරද්ද වැරද්ද විදිහටම දැනගෙන තමන්ගේ පාලනයකින් තොරව ඒ වැරදි සිද්ධ වෙන ස්වභාවයක තියෙන මේ ජීවිත තමන්ගේ පැත්ත ගැන හොඳට හැරිලා බලලා ඒ පැත්තට අනුකූලව අන් අයගේ ජීවිත දිහාවට තත්වාකාරයෙන්ම අවබෝධාත්මක හැඟීමකින් අන් අය දිහා බලන්ඩ අන් අයගේ වැරදි අන් අයගේ චර්යාව අන් අයගේ හැසිරීම අපේ පැත්තට කිසිම ආකාරයකින් බාධාවක් නොවන ආකාරයට තමන්ගේ වැරද්දක් නැතුවම අනිත් අයගේ දේවල් හින්දා පීඩාවටපත් වෙන අපිට ඒ පීඩාව දුරු කර ගැනීම සඳහාම හේතු වෙන මහා උතුම් චින්තන ක්‍රමවේදයක් තමයි ඒ කියන්නේ ලෝකයේ ඇත්ත తත්වයක් තමයි අනාත්ම ස්වභාවය කියලා කියන්නේ. අනාත්ම ස්වභාවය ගැන සංඥාවක් තම අපි ළඟ නැත්තම් හරි පීඩිත ජීවිතයක් අපිට ගත කරන්න සිද්ධ වෙනවා. ඊළඟට කලින්ම මම මෙන්න මෙහෙම කාරණාවක් මතක් කරන්න කැමතියි. අපි කාත් එක හරි තරහෙන් ඉන්නවා මාස ගාණක් සති ගාණක් අවුරුදු ගාණක් කියන්නේ අපි තව අවුරුදු දෙකක් විතර කාත් එක්ක හරි තරහෙන් ඉන්නවා. එහෙම තරහෙන් ඉඳ ඉඳ ඉඳ ඉඳ ඒ තරහ වර්ධනය වෙනවාද නැද්ද? ඒ තරහ වර්ධනය වෙනවා. දැන් අපිට හිතෙයිද අවුරුදු ගාණක් දැන් ඇති වෙච්ච තරහ නැති කරලා දාන්න අවුරුදු ගාණක් මෙයයි මේ කාලයක් තිස්සේ වර්ධනය වෙච්ච දේ නැති කරලා දාන්න අවුරුදු ගාණක් මෙයයි කියලා හිතෙන ස්වභාවයක් තියෙනවා නේද? හ්ම් එතකොට භව ගාණක් ආපු මේ කෙලෙස් ධර්මයන් නැති කරලා දාන්න භව ගාණක්ම පෙරම් දම් පුරන්න වෙයි කියලා අදහසකුත් තියෙනවා නේද? දැන් අපි අවුරුදු ගාණක් යම්කිසි කාරණාවක් හින්දා කාත් එක්ක හරි තරහෙන් හිටියා. අපි හිතමුකෝ අද හැන්දෑවේ කවුරු හරි ඇවිල්ලා අපිට ඊයේ හැන්දෑවේ කවුරු හරි ඇවිල්ලා අපිට ඒ තනත්තා ගැන හෝ තනත්තිය ගැන මට තිබ්බ තරහක් ඇතිවෙන්න හේතු වෙච්ච කාරණාව පිළිබඳ සම්පූර්ණයෙන්ම විස්තර කරනවා මම දැනගන්නවා මට වැරදිලා තිබිලා එයා එහෙම වැරද්දක් කරලා නැහැ කියලා දැන් අවුරුදු දෙකක් විතර මං තරහෙන් ඉඳලා තරහ වර්ධනය වෙලා මගේ හිතේ හොඳටම වෛරයක් බවට පත් වෙලා නමුත් හැබැයි හදිස්සියෙම එක මොහොතක මම දැනගන්නවා එයා කරලා වැරද්දක් කරලා නැහැ කියලා. මටයි වැරදිලා තිබිලා තියෙන්නේ කියලා දැනගන්නවා. ප්‍රත්‍යක්ෂවම දැනගන්නවා. හරියටම දැනගන්නවා මේ දැනත්ත වැරද්දක් කරලා නැහැ. එහෙම හරියටම දැනගත්තොත් මට තරහ යන්න හේතු වෙච්ච කාරණාව මගේ වැරද්දක්, මගේ වැරද්දක්, මගේ අනවබෝධයක් කියලා දැනගත්තොත් ඒ දැනගත්ත වෙලාවෙම අර තරහට මොකද වෙන්නේ? ඒ දැනගත්ත වෙලාවෙම අර තරහට මොකද වෙන්නේ? නැත්තටම නැති වෙලා යනවා. ආය ඇති වෙන්නෙම නැති විදිහටම නැති වෙලා යනවා. නේද? එතකොට අවුරුදු ගාණක් ගියා තරහ ගොඩ ගැහෙන්න එක මොහොතක නැති වුණානේ. අවුරුදු ගාණක් ගොඩ ගැහිච්ච තරහ නැති වෙන්න අවුරුදු ගාණක් ඕනද? අනවබෝධයේ හින්දා අනවබෝධයේ හේතු වෙලා වැරදීමක් හින්දා නිවැරදි අවබෝධය නැතිකම හින්දා යම් දෙයක් පිළිබඳ යම් හැඟීමක් යම් වැරදි චේතනාවක් අවුරුදු ගාණක් භව ගාණක් තිබ්බත් ඉන්නත් නේ අවබෝධය ඇති වෙනකොට ඇත්ත අවබෝධ වෙනකොට අර තිබ්බ චේතනාව එකතන කැපිලා යනවාද නැද්ද? හැබැයි ඇත්තටම අවබෝධයෙන් නම් ඒ කියන්නේ අරයා ඇත්තටම පැහැදිලිව වැරද්දක් කළා නම් මට තරහ කියලා තිබ්බේ. එහෙනම් ඉතින් ඒක නැති වෙන්නේ නැහැ. ඒතකොට මේ ලෝකේ අපිට තණ්හාව ඉපදිලා තියෙන්නේ ඇත්තටම තණ්හාව උපදින තත්ත්වයේ තියෙන දේවල් වලට නෙවෙයි අනවබෝධයේ හින්දායි තණ්හාව ඉපදිලා දෙන්නේ. අනවබෝධයේ හින්දා තණ්හාව ඉපදිලා තියෙනවා නම් මේ තුන් ලෝකය ගැනම අනවබෝධය කොයි වෙලාවක් හරි අයින් වෙනවාද හේතුනේ අනවබෝධයනේ. ඉතින් අර තැනැත්තා ගැන අනවබෝධයේ හින්දා තරහක් ඇති වෙලා තිබුණා නම් අනවබෝධය හින්දා අනවබෝධයේ හේතු වෙලා තරහක් ඇති වෙලා තිබ්බනම් අවබෝධය ඇති වෙනකොට මේ තරහ නැති වුණා අවබෝධයෙන් හින්දා නැත්නම් ඇත්ත දැනගෙන තරහක් ඇති වෙලා තිබුණා නම් ඒක නැති කරන්න හම් වෙන්නේ නැහැ නේද? අයි ඒක එයා පැහැදිලිවම වැරද්දක් කරලා එහෙනම් නේද? ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තණ්හාව ඉපදිලා තියෙන්නේ ඇත්ත අවබෝධය ඇතුව නම් කවදාකවත් ඒ තණ්හාව වයින් කරන්න හම් වෙන්නේ නැහැ. ඇත්ත తত্ত্বය දැක තණ්හාව උපදින ස්වභාවය පංච උපාදානස්කන්ධේ නැහැ. පංච උපාදානස්කන්ධේ සත්‍ය తත්වය යථාභූත ස්වરૂපයේ යමෙකුට තේරුණාද ඒ කෙරෙහි තණ්හාව වැටෙන්නේ නැහැ. ඒ කෙරෙහි තණ්හාව ඇති වෙන්නේ නැහැ. ආන් ඒ වගේ ඒ කියන්නේ අවබෝධය තියෙන මිනිස්සෙකුට අසුචියක් පිළිබඳ කවදාකවත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ආන් ඒ වගේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අනවබෝධයෙන් හින්දා තණ්හාව ඇති වෙලා තියෙන හින්දා ඒ අනවබෝධය අයින් වෙනකොට මොකද වෙන්නේ? තණ්හාව උපදින ස්වභාවය නැති වෙලා යනවා. ආන් ඒ වගේ එක ප්‍රබල චින්තන විපර්යාසයක් ඇති කරවන සංඥාවක් තමයි අනාත්ම සංඥාව කියලා කියන්නේ. අනාත්ම සංඥාව අවබෝධ කර ගැනීම තමන්ගේ පැත්තෙන් ඉස්සෙල්ලාම සිද්ධ කරන්න ඕනේ. ඒ සඳහා අපිට අපේ පැත්තෙන් රූපී අරූපී ධර්මයන් පිළිබඳව විමසලා බලන්න ඕනේ. ඒකයි අපි අභිධර්මයට අදාළ කාරණා කිහිපයක් ජීවිතාවේ වැඩසටහනේදී සාකච්ඡා කරගත්තේ. එතකොට මොකක්ද මේ අනාත්ම ගතිය කියලා කියන්නේ? ආත්ම කොට ගන්න පුළුවන් දෙයක් නෑ. මේ පංච පාදානස්කන්ධයේහි ආත්ම කොට ගන්න පුළුවන් දෙයක් ඇත්තේ නෑ කියන එක. මේක අපි තේරුම් ගමු හිමින් සැරේ අනිත්‍ය සංඥාවේ සහ අනාත්ම සංඥාවේ වෙනස පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ පැටලෙන්න පුළුවන්. දැන් මේ ලෝකයේ තියෙන දේවල් රූපී ධර්ම හෝ අරූපී ධර්ම අපි දන්නවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒ කියන්නේ හට ගන්නවා නේද ක්ෂය වෙලා යනවා, හට ගන්නවා, නැති වෙනවා. නේද? එහෙමනේ. රූපී අරූපී ධර්ම ගැන මම ආය අද විස්තර කරන්න යන්න ඕනේ නැහැ නේද? දන්නවා අපි. සමුදය වය, සමුදය වය කියන්නේ ඒකයි. ඇති වෙන නැති වෙන ඇති වෙන නැති වෙන කොච්චර වෙලාවකින්ද ක්ෂණ මාත්‍රයකින්ම ඇති වෙලා නැති වෙලා යන්නා වූ මේ දේවල් පිළිබඳව මෙච්චර තණ්හා උපදින්නේ ඇයි ඇයි ඒ තණ්හාව ඉපදින්නේ කියලා තේරෙන්න ඔය ඇති වෙනවා නැති වෙනවා කියන එක එක වචනයක් අරලා කියවුවාම හොඳට තේරෙනවා. ආ එක වචනයක් අරලා මොකද චක්‍රීය දේක ඕන තැනකින් පටන් ගන්න පුළුවන් නේද? එහෙනම් ඔන්න මේක චක්‍රයක් හින්දා මේක සම්පතියක් හින්දා ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. මේ සම්පතිය චක්‍රයක් හින්දා ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. ඒකෙන්ද මම ඇති වෙනවා නැති වෙනවා කියන්නේ නැතුව නැති වෙනවා කියන වචنين පටන් ගන්නවා කියන්නේ. තාම මේ බලන්න. නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඇති වෙනවා ශරීරයත් නැති වෙනවා ඇති වෙනවා ආදරයත් නැති වෙනවා ඇති වෙනවා නේද ජීවිතේ ලැබෙන දේවලුත් නැති වෙනාට නැති වුණාට තේරෙනවනේ තණ්හාව හැදෙන්න හේතුව දැන්. නේද අපි මොකද කියන්නේ? නැති වෙනවා තමයි. ඒ වුණාට ආය ඇති වෙනවනේ. නැති වෙනවා ඇති වෙනවා. ආන්ගේ ස්වභාවය තියෙනවා. අපි හැම වෙලෙම ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා කිව්වට ආන්ගේ නැති වෙන දේවල් ඇති වෙන හින්දා නැවත නැවත නැවත නැවත තණ්හාව උපදිනවා. නැති වෙන දේවල් ඇති වෙන හින්දා අපිට කමක් නැහැ. කාගෙද ඇත්තටම කියන්න බලන්න ඔය ලක්ෂණය හිතේ නැද්ද? කොච්චරවත් කියනවා අනිත්‍යයි කියලා. ඒ වුණාට පංච උපාදානස්කන්ධයෙන් හිත අතහැරෙන්නේ නැහැ. නේද? පොඩි අතුලාන්තයේ තියනවද නැද්ද පුංචි මේ නිකන් මේ කියන වචනෙට විරුද්ධ හැඟීමක්. කමන්නේ ඉතින් හැමදේම නැති වෙනවා තමයි. ඒ වුණාට ආය ඇති වෙනවනේ ආය ඇති වෙනවනේ ආය ඇති වෙනවනේ කියලා අදහසක් තියෙනවා. ආන් ඒකින්ද මේ තණ්හාව ගලවන්න බෑ. තණ්හාව උගුල්ලන්න පුළුවන් කමක් නැත්තේ නැති වෙන දේවල් නැවත නැවත ඇති වෙනවා. මගේ දරුවාගේ ආදරය දැන් කාලයක් තිස්සේ මං කෙරෙහි තියෙනවා. ඒක වෙනස් වෙනවා තමයි. නේද? ඒක නැති වෙනවා තමයි. ඒ වුණාට ආය ආය ආය ආය ඇති වෙනවා කියන අදහස තියෙනවා. දැන් මේ නැති වෙලා ඇති වෙන දේවල් පින්නොත් මේ සංස්කාරයන් නැති වෙලා ඇති වෙන්නේ පොඩි කොන්දේසියක් සහිතව. පළවෙනි කොන්දේසිය තමයි නැති වෙලා ඇති වෙන්නේ වෙනස් වෙමින් නැති වෙලා ඇති වෙන එක තිබ්බ විදිහටම ඇති වෙනවා නම් මේ ලෝකය නිත්‍ය වශයෙන් තියෙනවා. නැති වෙලා ඇති වෙන ඒවා තිබ්බ විදිහටම ඇති වෙනවා නම් මේ ලෝකය නිත්‍ය වශයෙන් තියෙනවා. එහෙනම් මේ ලෝකේ අනිත්‍යයි කියන එකේ තේරුම මොකක්ද? නැති වෙලා ඇති වෙන ඒවා ඇති වෙන්නේ වෙනස් වෙලා නේද? එහෙනම් නැති වෙලා ඇති වෙන දේවල් ඇති වෙන්නේ වෙනස් වෙලා. ඉතින් දැන් වෙනස් වුණාට කමක් නැහැ. මට ඕන හැටියට නම් ඒ වෙනස සිද්ධ වෙන්නේ ඒක හොඳයිද නැද්ද? හැම වෙලේම වෙනස් වෙලාමයි ඇති වෙන්නේ. නැති වෙන දේවල් ඇති වෙන්නේ වෙනස් වෙලා. ආන් එතකොට අනිත්‍යයි නේද? අනිත්‍යයි. නමුත් ඒක වෙනස් වෙලා ඇති වෙන්නේ මට ඕන විදිහට නම් වඩා හොඳ විදිහට නම් මං කැමති විදිහට නම් වෙනස් වෙන්නේ අනිත්‍ය ලක්ෂණය තියාගෙන මං කැමති විදිහට මේ සංස්කාරය මට පවත්වා ගන්න පුළුවන් කියලා තණ්හාව උපදිනවා. අහවල් අහවල් අයගේ ආදරය මං කැමති විදිහට පවත්වා ගන්න පුළුවන්. ඒවා පොඩි පොඩි අඩු වැඩි වීම වෙනවා තමයි වෙනස් වෙනවා තමයි වෙලාවකට නැති වෙනවා තමයි ඒ වුණාට නේද? ඒවා වෙනස් වෙන්නේ වැඩි පැත්තට. හොඳ පැත්තට කියලා හැඟීමක් තියෙනවා නම් මට ඕන හැටියට ඒවා වෙනස් කරගන්න පුළුවන් කැමති කැමති වෙලාවට කියලා හැඟීමක් තියෙනවා නම් ආන්ගේ සංස්කාරය කෙරෙහි තණ්හාව උපදිනවද නැද්ද? තේමද මම කියන්නේ? අනිත්‍ය ලක්ෂණය තියාගෙන තණ්හාව උපදින ස්වභාවය තියෙනවා. අනිත්‍ය ලක්ෂණය තියාගෙන වැඩේ තියෙන්නේ අනිත්‍ය වෙන්නේ අනාත්ම ලක්ෂණයත් ඇතුවයි. අනිත්‍ය වෙන සංස්කාරයේහි ඒ අනිත්‍ය වෙන්නේ අනා ඒ කියන්නේ මොකද්ද මේ වෙනස් වෙනවා කියලා කියන තැනම නිත්‍ය නෑ. වෙනස් වෙන්නේ මට ඕන විදිහට මට ඕන විදිහට මට ඕන වෙලාවට මං කැමති ආකාරයට නෙවෙයි ඒක හරියට අහසේ පාවෙලා යන වලාකුළක් වගේ. පුංචි කාලේ අපි වලාකුළු දිහා බලාගෙන ඉන්නවනේ දන්නේ යකෙක් මතු වුණා, නාස්තේක් මතු වුණා කිය නේද? ඒ වලාකුළේ මොන හැඩේ හැදුනත් ඒක මට ඕන හැටියට හැදෙනවා එහෙම නෙවෙයි. වලාකුළු හැම වෙලෙම වෙනස් වෙනවා. මං කැමති ඒ වලාකුළේ අර හැදිච්ච අස්සයා හොඳට හැදෙනවා නම් තමයි. නේද? නමුත් ඒක හැදෙන දේ දිහා බලාගෙන සතුටු වෙනවා මිසක්කා හැදෙන දේ අනුව මම මොකක් හරි මවාගෙන අන්න අස්සෙක් වගේ එකක් හැදුනා අන්න බල්ලෙක් වගේ හැදුනා අන්න යකෙක් වගේ හැදුනා කීක කියනවා මිසක්කා නේද මට ඕනේ ඉස්සර හදාගන්න බෑ මේ මේ සංස්කාරයේ වෙනස් වීම සිද්ධ වෙන්නේ ආන්ගේ මට ඕන විදිහට නෙවෙයි මට ඕන විදිහට නෙවෙයි මට ඕන විදිහට නෙවෙයි අන්න ඒ ලක්ෂණය මට ඕන විදිහට නම් මට මේ සංස්කාරය නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනේ මං අකමැති විදිහට සැකසෙනකොට මේ ලෝකයේ යම් දෙයක් රූපී හෝ අරූපී ධර්ම මං අකමැති විදිහට සැකසෙනකොට නෑ නෑ එහෙම වෙන්න දෙන්න බෑ කියලා නවත්ත ගන්නත් මං කැමති විදිහට සැකසෙනකොට ආ එහෙම හොඳයි වෙනස් වෙන්න දෙන්න බෑ ওই විදිහටම තියෙන්න ඕනේ කියලා පවත් ගන්නත් පුළුවන් නම් අන්න ආත්මයක් හදාගන්න පුළුවන්. හරිද? එහෙම නැතුව මේක හරියට නිකන් මේ සංස්කාරය කියන එක ගඟක ගලාගෙන යන වතුර වගේ. ඇයි මම එහෙම කියන්නේ? ගඟක ගලාගෙන යන වතුර පින්නත් නේ මං ගඟ මැදට වෙලා මෙහෙම ඉන්නවා. වටේට වතුර ගලාගෙන යනවා. මේ ගලාගෙන යන වතුර ඒවල හැඩය මට ඕන හැටියට හැදෙනවද? ඒකේ මඩ ඒකේ ගහගෙන එන කොට ආදිය අකුල් ආදිය එක එක දේවල් ඒකේ හැදෙන සුළි මට ඕන හැටියට හැදෙනවද නෑ මට කරන්න දෙයක් නෑ මට තියෙන්නේ ගලාගෙන යන ගඟ දිහා බලාගෙන ඉන්න විතරයි ආන් ඒ වගේ මේ ශරීරය මේ චිත්ත පරම්පරාව අනුන්ගේ ශරීරය අනුන්ගේ චිත්ත පරම්පරාව ආදිය සියල්ල ගහගෙන යන එකක් ඒක මහ වේගෙන් ගහගෙන යන එකක් ඒක මට ඕන හැදිලා තියෙන එකක් මට ඕන හැදිලා තියෙන එකක් එහෙම නෙවෙයි හරි එතකොට අපිට වෙලා තියෙන්නේ මොකද්ද අනුන්ගේ වැඩපිළිවෙලක ඉඳයි අනුන්ගේ වැඩපිළිවෙලක ඉඳයි ඒකේ බලතල ඔක්කොම මට ඕන විදිහට නෙවෙයි වෙනත් නීතියකට යටත් වෙලා අපි හිතමු අපි ගියා කියලා අරාබිකරේ මොකක් හරි දරුණු රටකට ගිහිල්ලා දැන් එහි ජීවත් වෙන්න පුළුවන් අපිට. හැබැයි හැම වෙලේම කොහොමද ඉඳ වෙලා තියෙන්නේ? එයා මට මම කැමති විදිහට නැති මට අකමැති දේවල් වෙනස් කරගන්න බැරි නීති පද්ධතියකට යටත් වෙලා ඒ නීතියට අනුව ජීවත් වෙන්න වෙලා මේකේ මොකද தත්ත්වය අපි මේ ජීවන ජීවිතයේ தත්ත්වය මොකද මේ ශරීර නීතිය කියලා එකක් තියෙනවා අරක ශරීරා නීතිය මේක ශරීර නීතිය ශරීර නීතියත් මට ඕන හැටියට හදාගන්න පුළුවන් නේද ශරීර නීතිය බලන්නකෝ මේ දැම්මම වෙලා තියෙන වැඩේ නේද ශරීරයේ නීතිය ක්‍රියාත්මක කළ බණ අහන එක පැත්තකින් තියලා බුදිනවා කියලා දැන් ඉතින් මොකද වෙන්නේ දැන් නිවියන්න බෑ නේ මෙච්චර මහන්සිලා ආව වැඩි පැත්තකින්ද ශරීරය මොකද කරලා තියෙන්නේ බුදි කරලා නේද එහෙනම් අන්න අන්න ඒ වගේ මේ ශරීරය කිව්වොත් දකුණු කකුල අරගෙන වම් වම් පැත්තෙන් තියාගන්න මොන වැඩේ තිබ්බත් තියාගන්න මම හැමදාම මතක් කරනවා නේද එහෙනම් මේ ශරීර නීතියට යටත් වෙලා මට ඉන්න වෙලාද නැද්ද ඒක කියන හැටියට තමයි මම මොකද කරන්නේ? රෑ එක එකක් කොමක් හැදුනා නම් මම බෙහෙත් ටිකක් මේකට දෙනවා. දීලා කාට හරි දුරකට මතුමක් අරගෙන කියන්නේ කොහොමද? අඩු වුණොත් හෙට උදේ එන්නම්. මම මේක අඩු කරගෙන එන්නම් හෙට උදේ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නේද අපි කියන්නේ මේ විදිහටමයි. මම මේක අඩු කරගෙන හෙට උදේ එන්නම්කෝ. නේද? අග්ගල නම් ඔන්න හදාගෙන එන්නම් කියන්න පුළුවන්. නේද? අග්ගල ටිකක් හදාගෙන මං එන්නම්කෝ කියලා. මේ ශරීරයේ ඉසේ ගැක්කුම නැති විදිහට හදාගෙන එන්නම් කියලා කියනවද? කියන්නේ කොහොමද? බෙහෙත් නම් බිව්වා අඩු වුණොත් අඩු වුණොත් වැස්ස පෑවුවොත් නේද? වැස්ස පායෝගෙන එන්නම්. ආමං වැස්ස මං ඒක බලා ගන්නම්කෝ. මේ වහිනව නේද? ආමං ඒක නවත්තගෙන එන්නම්කෝ. නැවැස්ස පෑවුවොත් එන්නම්. මොකද ඒ ඒකේ අයිතිය මට නැහැ. ඒකේ අයිතිය මට ඒ වගේ මේ ඉසේකක්කම අඩු වුණොත් මේ වුණ අඩු වුණොත් එන්නම් ඒකේ අයිතිය මට නැහැ. තේරෙනවද? ආන් එහෙම අපි ඔන්න ඔය ලක්ෂණය තමයි ප්‍රකට කරගන්න ඕනේ. අපිට උඟා කියලාවට එහෙම හිතෙන්නේ නැහැ. හැම නිමේෂයකම මේ ශරීරයේ මේ ලක්ෂණය තියෙනවා. ශරීරයේ විතරක් නෙවෙයි පින්නත් මේ අපේ හැදෙන සිතුවිලි වලත් ඒ ලක්ෂණය තියෙනවා. අපි අපි ළඟ තියෙන වැඩපිළිවෙළවල් දෙකයි. එකක් රූපී ධර්මවල වැඩපිළිවෙළ සහ අනිත් එක අරූපී ධර්මවල වැඩපිළිවෙළ. ඒ වැඩපිළිවෙළ දෙක අතරින් මෙතන මොකක්වත් තියනවද? ආංගයේ වැඩපිළිවෙළවල් දෙකම කොයි වගේද? මට ඕන හැටියට සිද්ධ වෙන ඒවා නෙවෙයි. මට ඕන හැටියට සිද්ධ වෙන ඒවා නෙවෙයි. ඒකින්ද අපි බොහොම පරිස්සමෙන් මේ සංකල්පය සංවර්ධනය කර ගැනීම සඳහා ඉස්සෙල්ලාම කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කමඨහනට මේ සංකල්පය යොදවන්න ඕනේ. මොකක්ද මේ සංකල්පය සංවර්ධනය කරගන්න බුදුරජාණන් වහන්සේ යොදවලා තියෙන කමඨහන? ඒ තමයි චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා මේ විදිහට බාහිර ඉන්ද්‍රිය, අභ්‍යන්තර ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රියන් 12. චක්කු, සෝත, ගාන, જીවය, කාය, මන. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. මෙන්න මේ කොටස් වල අනාත්ම ස්වභාවය මේ කොටස් වල අනාත්ම ස්වභාවය කොහොමද සම්මා සම්බුදුජානන් වහන්සේ මේ ආයතනයන්හි යුගල යුගල වශයෙන් අරගෙන අනාත්ම ස්වභාවය පිරික්සන්න කියලා දේශනා කරලා තියෙනවා. යුගල යුගල වශයෙන් අරගෙන අනාත්ම ස්වභාවය පිරික්සන්න කියලා දේශනා කරලා තියෙනවා. ඇයි ඒ කියන එක අපිට පසුව තේරුම් යයි. ඒ කියන්නේ දැන් චක්කු, සෝත, ගාහන, ජීවයා, කාය, මන කියලා කියන ටික ඕනනම් අපිට වෙනම අරගෙන චක්කුසෝත ගාන දිව්‍යා කාය මන කියන ටික වෙනම අරගෙන ඒකේ අනාත්ම ස්වභාවය පිරික්සන්න පුළුවන්. නමුත් මෙතෙන්දි සඳහන් කරලා තියෙන්නේ චක්කුවත් එක්ක චක්කුවට හේතු වෙන රූපය. සෝතයත් එක්ක සෝතයට හේතු වෙන ශබ්දය. චක්කු සෝත ගාන දිව්‍යා කාය මන කියන ඒවට ඒ ඒ ඒ ඒ ඒ ඒ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන බාහිර ඉන්ද්‍රිය අරගෙන වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම පිරික්සන්න කියලා. එතකොට මේ වෙන වෙනම ඒ හැඟීම යොදවන්නයි ඕනේ. පිරික්සනකොට මොකද වෙන්නේ? හොඳයි දැන් බලන්න යමක් පිරික්සනකොට මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ. ඇයි අපි පිරික්සන්නේ? චක්කුන් අනත්තා කියනකොට ඇයි අපි මේ චක්කුෂය අනාත්මයි කියන එක පිරික්සනකොට මොකද අපිට වෙන්න ඕනේ? රූපං අනත්තා කියනකොට මොකක්ද වෙන්න ඕනේ? ඇයි අපි එහෙම කරන්නේ? ඇහැ මට ඕන හැටියට පවත්තන්නවත් මට ඕන හැටියට නවත්තන්නවත් බැරි වෙනත් වැඩපිළිවෙලක් කියන හැඟීමයි එන්න ඕනේ. හරිද මේක තේරුම් ගන්න හොඳට මේවා ඔහේ කියෝ කියෝ අපිට ඉන්න පුළුවන්. මේවා ගැන අර්ථ සපයන්නත් පුළුවන්. ඒ අර්ථ අනුව බොහෝ ගැඹුරෙන් මේවා සාකච්ඡා කරන්නත් පුළුවන්. හැබැයි එපමණකින් අවබෝධ වුණා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. හැබැයි අර්ථ සැපයීම් අර්ථ බැලීම් නොයේකුත් අර්ථයන් ගවේෂණය කිරීම හරිම වටිනවා. ඒව නවත්තන්න කියන එක නෙවෙයි කියන්නේ. ඒවා හරහා සිද්ධ විය යුත්තක් තියෙනවා. යම් රාජෝහරණං රාජෝහරණං කියලා අර නේද ලේන්සුව පිරිමදිනකොට සත්‍ය අවබෝධ වුණා. එතන මේ මොනවත් ලොකු ධර්මයක් නොතිබ්බනේ මම කියන්නේ අර්ථ වශයෙන් නැති වුණාට හැඟීම ඉපදුනා. චේතනාව ඉපදුනා. ආන්ගේ වගේ මේ දේවල් පිළිබඳ අර්ථ වශයෙන් කෘත්‍ය වශයෙන් එක එක එක ආකාරයෙන් විමසවුවාට ඒවා විමසන එක ගොඩාක් වටිනවා විමසීමේ අරමුණ ඒකට අදාළ නිවැරදි දෘෂ්ටිය ඇති කර ගැනීමයි නිවැරදි දැක්ම ඇති කර ගැනීමයි පින්වත්නි ඔන්න ඔතන අපි තව කතා කරලා මේ ඉමු මේක තේරුම් ගන්න ඕන හින්දා හොඳට පරිස්සමෙන් තේරුම් ගන්න ඕන හින්දා මේ අපි එක එක්කෙනාට එක එක්කෙනාට මොකක් හරි දෙයක් ගැන අදහසක් ඇති වෙන්නේ හැඟීම් උපදිනවා අපිට නේද? හරි හෝ වැරදි හෝ කියලා හැඟීම් උපදින. දැන් අපි අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණයම ගමුකෝ. යම් කිසි කෙනෙක් පිළිබඳව අවුරුදු ගාණක් මං කියවන තරහ තිබ්බා කියලා. අවුරුදු ගාණක් තරහක් තිබ්බ කෙනා අවුරුදු ගාණක් තරහක් තිබ්බ කෙනා ගැන තරහ හැදෙන්නේ ඇයි? ඇයි තරහ හැදෙන්නේ? මම එයා ගැන දන්න විදිහින්ද? නේද? මං එයාගේ දැන් අපි හිතමු අපි යම් කිසි දේශපාලඥයෙක්ගේ නමක් කියනවා. රටේ රටේ ඉන්න දේශපාලඥයෙක්ගේ නමක් කියනකොට මොකද වෙන්නේ? ඔන්න එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන්නේ එක එක හැඟීම් නේද සමහර කටට අනේ අපේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා මහා ප්‍රසාදයක් ඇති වෙන අතරේ තවත් අයෙකුට නේද පුදුම අප්‍රසන්න මිනිසෙක් නේ කියලා. ඇයි එහෙම වෙන්නේ? එක එක්කෙනාට එක එක්කට එහෙම වෙනස් වෙන්නේ ඇයි? අන්න අර පුද්ගලයා ගැන ඒ ඒ කෙනා එයා ගැන දන්න දේවල් හැටියට තමයි ඒක වෙන්නේ. දැන් සාගතා කියතිය අර මොකද්ද? ඡන්දයක් එහෙම කිට්ටු වෙනකොට කැන්වසින් යනවා කියලා මොකද කරන්න වෙ ගිහිල්ලා? ගෙවල් ගානේ ගිහිල්ලා මොකද කරන්නේ? විස්තර කියනවා. ලියුම් බෙදලා දෙනවා. නේද? කරපු විස්තර නැවත මතක් කරනවා. අනුන් කරපු නරක මතක් කරනවා. මතක් කර කර මොකද කරන්නේ යා? හරියටම කතිරේ ගහන වෙලාවෙ එන්න ඕන චේතනාවට බලපෑමක් හදනවා මෙහි. නේද? ඇයි අපි දන්න දේවල් හැටියට තමයි හැඟීම උපදින්නේ. ඡන්දකුලේ අතට ගත්තාම ගිහිල්ලා ඕන නන් ටිකයි කොටුවයි තියෙනවා. දැන් මොකද? දැන් කතිරේ වැටෙන්නේ කොහකටද? ආ දන්න කියන ඔක්කොම අපේ පැත්තෙන් සංසන්දනය වෙලා වැඩියෙන් හොඳයි කියලා නේද හිතන කෙනාට කතිරයක් වැටෙනවා දැන් අන්න ඒ වගේ ඒ මොකද ඇතිවෙන හැඟීම ආන්ගේ හැඟීම අපේ තුල උපද්දවන්න නේද ඡන්ද අපේක්ෂකය මොකද කරන්නේ කලින් එයා අපේ දැනුම වෙනස් කරන්න හදනවා හැම වෙලේම එහෙම නේද අපි එක එක්කෙනාට එක එක්කෙනාට එක එක්කෙනාට දැනීම එන්නේ නැත්නම් හැඟීම චේතනාව එන්නේ යම් යම් වස්තු ගැන ඊට කලින් දන්න දේවල් වල ප්‍රමාණය අනුවද නැද්ද? නේද? එක එක්කෙනාට එක එක්කෙනාට හැඟීම් උපදින්නේ ඊට කලින් දන්න දේවල් වල ප්‍රමාණය අනුව. ඒ දන්න විදිහ අනුව. ඒකට කියනවා දෘෂ්ටිය කියලා. ඒකට කියනවා දැක්ම කියලා. හරිද? දන්න විදිහට තමයි හැඟීම් වෙන්නේ. දන්න විදිහට තමයි හැඟීම් වෙන්නේ. ඒක නවත්තන්න බෑ. මේ වෙලාවේ මං කාගේ හරි නමක් කියනකොට එක එක්කෙනාට එක එක්කෙනාට එක එක හැඟීම් වෙනවා. ආයසරයක් වෙනත් කාගේ හරි නමක් කියනකොට ආය ඊට වැඩි වෙනස් හැඟීමක් එනවා. ඉතින් එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ කාරණාවේ තියෙන ඇත්ත తත්වය පිළිබඳව. එහෙමනම් පින්නත් අන්න බලන්න දන්න විදිහට තමයි අපිට නොයෙකුත් හැඟීම් පහළ වෙන්නේ. දන්න විදිහට තමයි පහළ වෙන්නේ. චක්කුන් අනත්තා කියනකොට ඇහැ පිළිබඳව අනාත්මයි කියන හැඟීම පහළ වෙන්න ඕනේ. ඇහැ පිළිබඳව අනාත්මයි කියන හැඟීම පහළ වෙන්න ඕන. සමහර ඇත්තෝ පැය ගණන් දවස් ගණන් ඉඳගෙන චක්කුන් අනත්තා, සෝතං අනත්තා, සද්ධාන සත්‍යකුන් අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා මේ විදිහට මේ ඔක්කොම කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනවා. හරි. කියාගෙන විතරක් ගියට වැඩක් නැහැ. ජීවිතය අනියතයි, මරණය නියතයි, ජීවිතය අනියතයි, මරණය නියතයි, ජීවිතය අනියතයි, මරණය නියතයි කියලා කියාගෙන යනවා. කියාගෙන ගියා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. එහෙම නේද? කියාගෙන ගියා කියලා විතරක් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ කියනකොට ජීවිතය අනියතයි, මරණය නියතයි කියන හැඟීම උපදින්න ඕනේ වෙලාවේ ඊටාම ප්‍රබලව. ඊටාම ප්‍රබලව ඒ හැඟීම උපදින්න ඕනේ පින්නන්නේ. ආන් ඒ වගේ එහෙනම් චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවයා අනත්තා රසා අනත්තා මේ විදිහට කය ගැන ස්පර්ශය ගැන මනස ගැන ධර්මයන් ගැන මේ විදිහට තමන් මෙනෙහි කරනකොට ඒ අදාළ හැඟීම උපදවන්න නම් ඊට කලින් ඒ හැඟීම ගැන අදහසක් තියෙන්න ඕනද නැද්ද ආන්ගේ අදහස ඇති කරගන්න අපි කරන්නේ ඉස්සෙල්ලාම තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීර පිළිබඳව යම්කිසි විමසීමක් කරලා බලනවා අනාත්මය උපදවා ගන්න අනාත්ම හැඟීම උපදවා ගන්න තමන්ගේ ශරීරය තමන්ගේ සිත කියලා අරගෙන අනුන්ගේ ශරීර අනුන්ගේ සිත් කියලා අරගෙන මොකද කරන්නේ සංසන්දනාත්මකව මෙනෙහි කරලා යම්කිසි ආකාරයක නිවැරදි අනාත්ම හැඟීමක් උපදවා ගන්න උත්සාහ කරනවා කොටස් වශයෙන් බලන්න ඉස්සෙල්ලා. ඒකේ වැරද්දක් නැහැ. ඒක කමටහන්න පිටින් යෑමක් නෙවෙයි. එහෙම නැත්නම් වෙන්නේ කමටහන්නේ තියෙන වචන විතරක් කියව කියව කියව කියව ඔහේ ඉන්න හින්දා. හොඳයි. එතකොට භාවනා කරද්දිත් එහෙමමයි. දැන් අපි පොඩ්ඩක් බලමු. දැන් දැන් මතක තියාගන්නත් ඕන භාවනාවකට අදාළ දෙයක්ම තමයි මේ කියන්නේ භාවනාවේ පූර්ව වශයෙන් සිද්ධ විය යුතු කමඨහනට ගෝචර වෙන අවශ්‍ය කරන හැඟීම උපදවා ගැනීම සඳහායි මේ කටයුත්ත කරන්නේ. බොහෝ වාරයක් අපි ධර්ම දේශනාවලදී සාකච්ඡා කරලා තිබ්බත් කිසිම දෙයක් අහලා නැහැ වගේ හිතාගෙන අදාළ ශරයක් මම මේක සාකච්ඡා කරනවා. හොඳයි. දැන් අපි බලමු මෙන්න මෙහෙම මේක තේරුම් ගන්න පහසු වෙන්න කුලී නිවසක ජීවත් වෙන කෙනෙකුට කුලී නිවසක ජීවත් වෙන කෙනෙකුට මේ නිවස මට ඕන හැටියට පවත්වා ගන්න පුළුවන් කියන හැඟීමක් නැත්තම් මගේ කියන හැඟීමක් වැරදි විදිහකටවත් වැරදියෙන් වැරදිලාවක්වත් ගන්න පුළුවන්ද මේක මගේ ගෙදර කියලා මේක මගේ ගෙදර කියලා බලෙන්වත් ගන්න පුළුවන්ද? බෑ. කුලී නිවසක ජීවත් වෙන කෙනෙකුට ඒ කුලී නිවස මගේ කියන හැඟීමක් උපදින්නෙම නෑ. ඇයි ඒ? ඕම් බලන්න දැන් හරිද මගේ මගේ කියන හැඟීමක් උපදින්නේ නෑ නෑ ඇයි ඒ කියලා අහපුවාම කියනවා මගේ නෙවෙයි හින්දා. මං අහන්නෙත් ඒක තමයි. මොකද මගේ නෙවෙයි. මොකද මගේ නෙවෙයි. මොකද ඒක ගැන මගේ නෙවෙයි කියන හැඟීම උපදින්නේ ආය කියයිව මගේ නෙවෙයි හින්දා කියලා. නෑ. පරම අයිතිය නෑ. පරම අයිතිය නෑ. ඉතින් පවත්වන්න පුළුවන් නේ ඕනනම්. බඩු ටික කැමති දැනක තියන්න පුළුවන්, දොරවල් වහන්න පුළුවන්, දොරවල් අරින්න පුළුවන්, අතු ගන්න පුළුවන්, අතු නොගා ඉන්න පුළුවන් ඕනනම් නේද? පවත්වන්න පුළුවන් නේ ඕනනම්. ඒ වුණාට පරමයිතිය නෑ. පරමයිතිය නෑ කියන්නේ මොකද? කඩන්න බෑ. හදන්න බෑ වෙන කෙනෙකුට පවරන්න බෑ නේද? හ්ම් පාට ගන්න බෑ මුකුත් කරන්න බෑ. ආන් ඒ වගේ දේවල් කරන්න බැරි හින්දා මට ඕන හැටියට මේක පවත් ගන්න පුළුවන් කමක් නැති බව අපි දන්න හින්දා පැහැදිලිවම අපිට මේක මගේ කියන හැඟීම එන්නේ නැහැ. කුලී නිවස මගේ කියන හැඟීම එන්නේ නැහැ. ඔන්න බලන්න මගේ කියන හැඟීම එන්නේ නැති වෙනකොට අපේ පැත්තෙන් කියවෙන වචන වගේක් තියෙනවා. අපි මේවා දන්න හින්දා එහෙම කියවෙන්නේ. කවුරුහරි ඇවිල්ලා අපිට කියනවා කුස්සිය හරි පොඩිනේ. මොකද කියවෙන්නේ? කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ නේද? මොනවා කරන්නද? ඇයි? මගේ නෙවෙයිනේ. මට හදන්න අයිතියක් නැහැ. මේක මගේ එක. ගාලා තියෙන පාට හොඳ නෑනේ. මොනවා කරන්නද කියලා කියවෙනවා කියවෙනව නේද හ්ම් අන්න ඒ වගේ එහෙනම් මොනවාවත් මට කරගන්න දෙයක් නැහැ මේක වෙනත් වැඩපිළිවෙලක මාසෙකින් යන්න කිව්වොත් යන්න වෙනවා මාස 3කින් යන්න කිව්වොත් යන්න වෙනවා ඇයි මගේ නෙවෙයි හින්දා එහෙනම් මොනවා කරන්නද ඉතින් මොනවා කරන්නද කරන්න දෙයක් නැහැ ආන් එහෙම කියවෙනව නේද මගේ නෙවෙයි නා කන්නඩිය මූණ බල්ලක් තියනවද ඔව් මොකද හිතුනේ හරිම හොඳයි කියලාද හිතුනේ හොඳ මදි කියලාද හිතුනේ කන්නඩිය මූණ බලපුවාම ඕන කෙනෙකුට හිතෙන්නේ මොකද්ද මේක නම් පාරේ අරන් යන්නවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා හිතෙනවා. පාරේ අරයි යන්නවත් බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. හැටි විතරක් මේකේ කියලා ඔන්න හිතෙනවා. ඉතින් මම අහනවා මේ අතංගේ ඇයි හොඳ නැති මූණ තියාගෙන ඉන්නේ? ඇයි අපි හොඳ නැති මූණ තියාගෙන ඉන්නේ ඉතින්? වෙන මොනවා ආ මොනවා කරන්නද? කරන්න දෙයක් නෑ. එහෙනම් මොකක් වගේද? කුඩේ සිරුත් වගේ. නේද? උස වැඩි ඉන්නේ කිව්වොත්. කොට වැඩි ඉන්නේ කිව්වොත්. මහත වැඩි ඉන්නේ කිව්වොත්. සුදු වැඩි ඉන්නේ කිව්වොත්. කළු වැඩි ඉන්නේ කිව්වොත්. දරාගෙන ඉන්න වෙනවද නැද්ද? දරාගෙන ඉන්න වෙන කරන්න දෙයක් නෑ. ඇයි? ඒක මගේ වැඩක් නෙවෙයි. ඒක මගේ වැඩක් නෙවෙයි. මේ ශරීරය කියලා කියන්නේ මගේ වැඩක් නෙවෙයි. මට ඕන හැටියට පවත්වන්නවත් මට ඕන හැටියට නවත්තන්නවත් බෑ. එහෙනම් ඒක මගේ කියලා ගන්න පුළුවන්. හුස්ම ගන්න එක මගේ වැඩක්ද? මොකද කියන්නේ? හුස්ම ගන්න එක මගේ වැඩක්ද? හුස්ම ගන්න එක මගේ වැඩක් නම් වෙලහට මැරිලා ගොඩක් කල් ඇයි තියෙන වැඩ හැටියට අනිවාර්යයෙන්ම අමතක වෙනවාමයි. එහෙනම් ඒක කෙරෙන දෙයක්. ඒක කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. යම්කිසි වැඩපිළිවෙලක් යටතේ යම්කිසි නීතියක් යටතේ සිද්ධ වෙන දෙයක්. රුධිර පීඩනය, ආහාර ජීර්ණය. දැන් උදේට කාලා මොකක් හරි අනත් සිද්ධ කරාද මේ ශරීරයට මේ ඇත්තෝ මේක දිරවන්නේ නැහැ මේකට අහවල් જાති අම්ලවක් කරන්නේ මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ඕක කරාද මගේ ශරීරය දිහා බලාගෙන ඉන්න අදෘශ්‍යමාන බලවේගයක් විසින් මේ ළමයා අද උදේට පාන් කෑවා මෙව්වා දිරවන්න ඕනේ කියලා ඉවර වෙලා කවුරු හරි නීතියක් එහෙම දැම්මද එතකොට ඇයි කොහොමද දන්නේ ශරීරය කරන්නේ කොහොමද ඒක කරන්නේ? මේ එහෙනම් ඒව මොකක්වත් මම දන්නේ මම දන්නේ නැහැ ඒව මොකක්වත් මම දන්නේ නැහැ එහෙනම් ඒව මම කරන දේවල් නෙවෙයි ඒවා කෙරෙන දේවල් හේතු අනුව කෙරෙන දේවල් අතීත තෘෂ්ණාව තමයි ඔය හ්ම් තෘෂ්ණාව හේතු කොටගෙන මේ වැඩපිළිවෙල මේ භවය සකස් වෙලා තියෙන මේ වගේ අත්භවයක් සකස් වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි තෘෂ්ණා උපාදාන හිඳයි තෘෂ්ණාවේ ධර්ම බලන්න ඝන ආහාරය දිරවනෝනේ මේ ඝන ආහාරය දිරවන්න මේ තෘෂ්ණාව තෘෂ්ණාව හේතු වෙලා දෙනවා හ්ම් එහෙනම් බලන්න පින්නත් නේ ඒ කෙසේ වෙතත් කමක් නැහැ මේක මට අදාළ දෙයක් මේ මුළු ශරීරයම ගත්තොත් එහෙම මේ ශරීරය මට අදාළ නැත මට අදාළ නැත නේද මට ඕන විදිහට සිද්ධ වෙන්නේ නෑ මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නෑ මේකේ හැම රැලි වැටෙනවා කෙස්සුදු වෙනවා මේක අසනීප වෙනවා කෙටියෙන්ම කියනවනම් මොකවත් ඕනේ නැහැ පින්නත් කෙටියෙන්ම කියනවනම් මේකේ නොයේකුත් දුක් වේදනා හට ගන්නවා නේද? නොයේකුත් රෝග පවා හට ගන්නවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවය රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කුච්චි රෝගෝ, කාසෝ, සාසෝ, පනාසෝ, ඩහෝ, ජරෝ ආදි වශයෙන් ඔන්න නේද? පිත්ත සමුත්ථානා බාධා, සෙම්ම සමුත්ථානා බාධා වාච සමුට්ටානා බාධා සම්නිපාතිකා බාධා මේ විදිහට ඉවරක් නැති ලෙඩ ලෙඩ වලට ආකාරයක් කිසිම ලෙඩකට කිසිම කෙනෙක් කැමතිද ලෙඩ හින්දා ඇතිවන්නා වූ වේදනාවකට කිසිම කෙනෙක් කැමතිද මෙතන ඉන්න අනේ මට හවල් ලෙඩ හැදේවා ඒ වගේ හැදෙනකන් නේද හදාගන්න එහෙම කැමතිද? කැමති නැති ලෙඩ මේකේ හැදෙනවද නැද්ද? එහෙනම් මගේද? මගේ කොට ගන්න පුළුවන්ද? නවත්ත ගන්න කොච්චර දැඩි අදිෂ්ඨානය තිබ්බත් නවත්ත ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. නවත්ත ගන්න කොච්චර දැඩි අදිෂ්ඨානය තිබ්බත් නවත්ත ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ආන්න බලන්න එහෙනම් මේක මට ඕන හැටියට තියෙන්නේ නෑ. තව මොහොතකින්ද කියලා කියන්න පුළුවන්කම නැත්තේ නෑ. එහෙනම් මේ ශරීරය තව බොහෝ දේවල් තියෙනවා. ශරීරයේ ස්වභාවය මේ ඉපදිලා තියෙන ස්වභාවය ගත්තොත් ඒ ස්වභාවය මට ඕන හැටියට ඇත්තේම නැහැ. මට ඕන හැටියට ඇත්තේම නැහැ. පිළිගන්නවද? හා. ස්වභාවය විතරක් නෙමෙයි අපි දැන් කතා කරා හුස්ම ගන්න ඒවා, ආහාර විරවණ ඒවා, ඒ කියන්නේ මේකේ කළු සුදු මහත කොට ආදී වශයෙන් සකස් වෙන ස්වභාවය මට ඕන හැටියට නෑ විතරක් නෙවෙයි හුස්ම ගන්නේවා ආහාර දිරවණේවා රුධිර පීඩනය රුධිරයේ තියෙන නොයෙකුත් සංඝටක නේද සීනි ආදී මේ එකක්වත් මට ඕන හැටියට එනම් ක්‍රියාකාරීත්වය වශයෙන් ගත්තත් මේ ශරීරය මට ඕන හැටියට නෙවෙයි ස්වභාවය වශයෙන් ගත්තත් මට ඕන හැටියට නෙවෙයි ක්‍රියාකාරීත්වය වශයෙන් ගත්තත් මට ඕන හැටියට නෙවෙයි. ස්වභාවය වශයෙන් ගත්තත් මට ඕන හැටියට නෙවෙයි. ක්‍රියාකාරීත්වය වශයෙන් ගත්තත් මට ඕන හැටියට නෙවෙයි. පිළිගන්නවද? මට නවත්තන්නත් බෑ, පවත්තන්නත් බෑ. නවත්ත ගන්නවත් පවත්ත ගන්නවත් පුළුවන් කමක් නැහැ. හරි. එහෙනම් අපේ ශරීරය එහෙම නේද? අපේ ශරීරයට මගේ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපේ ශරීරයට මගේ කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හිත හිත නම් මගේ නේද? මොකද කතන්දරේ මොකද ස්වභාවය කැමැති කැමැති වෙලාවට පින්නත් නේ කැමැති කැමැති සිතුවිලි කැමැති කැමැති දේවල් උපදවා ගන්න පුළුවන් නම් හොඳ වැඩක් කරන්න පුළුවන් 50ක් 60ක් 70ක් යනකම් හොඳට කම්සුව විදිමින් ඉන්නවා. ඉඳලා gedara dore වැඩ කටයුතු ඉවර කරලා දරුවන්ගේ ආදී වැඩ කටයුතු ඉවර කරලා ගෙවලුත් හදලා ඔක්කොම වැඩ ඉවර කරලා අන්තිමට කියනවා එහෙනම් දැන් නිවන් දකින්නවා. නේද? දැන් ඉතින් නිවන් දකින්නවා කියන්න පුළුවන්. දකීද? නෑ එහෙම වෙන්නේ එහෙම වෙන්නේ නෑ පින්නත්. අනිත් එක තමයි කායික වේදනා වගේම මානසික වේදනා මේ හිතේ හට ගන්නවද නැද්ද? කැමැතිද? කවුරු හරි මැරෙනවා. පේට්ටිය දිහා බලන්නවක්වත් බෑ. හ්ම් ඒ පැත්තට යන්නවක්වත් බෑ. මේක ඇතුලෙන් ගිනි ගන්නවා වාගේ එකක් හැදෙනවා. ඉතින් ඒක සංස්කාරයක් නේක හැදෙන එකක් නේ. මේ දුක් හැදෙනවා. හැදෙනකොට අපිට කියන්න පුළුවන් මේ දැන් මෙතන වැඩ තියෙනවා. මේක හැදිලා හරියන්නේ නෑ මට කලන්තේ දාලා වැටුනොත් ඔක්කොම ඉවරයි ඒකින්ද ඔන්න ඔක පැත්තකින් තියනවා එන්නේ මේ පැත්තට දුක කියලා එම අයින් කරන්න පුළුවන් නෑ එන්න පටන් ගත්තොත් ඉවරක් නැතු වෙනවා නේද ඉවරක් නැතු වෙනවා අනුසේ වශයෙන් කෙලස් ධර්මයන් තියෙනවා මම පැල කරගත්තේ වද නේද මම පැල කරගත්තද පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මට මේ જાතිය ඕන මට තරහ ඕන නැත්තම් ජීවත් වෙන්න බෑ මට ඊර්ෂියාව ඕනේ මට ජීවත් වෙන්න බෑ සැරෙන් සැරේ සැරෙන් සැරේ මේක ඊර්ෂියාව ක්‍රෝධය වෛරය මාන්නය රාගය ආදරය මේව හැදෙන්න ඕනේ නැත්තම් මේ ජීවිතේ ගෙවෙන්න බෑ කියලා මේක ඇතුලේ මං තැම්පත් කරගත්තද නෑ අනුසේ වශයෙන් තියෙන ඒවා නොසන්සුන් මට්ටමට එන එක මං කරන වැඩක්ද නොසන්සුන් වෙන දෙයක් දැක්ක ගමන් හිත වේගෙන් නොසන්සුන් වෙලා යනවා. හිත වේගෙන් නොසන්සුන් වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ? නේද ඒක ක්‍රියාත්මක භාවයට යනවා. ඒවා මන්ද කරන්නේ? නෑ නෑ මන් දන්නේ නෑ. කරනවාද, කිරනවාද? කරනවාද, කිරනවාද කියලා හොත් ඔන්න කිරනවා. නේද? කරන්න වෙනවා. නවත්තන්න බැරුව යනවා. ශක්තිමත් පුරුෂයෙක් Taman ළඟට ඇවිල්ලා බලහත්කාරයෙන් බාහුවෙන් අල්ලගෙන ඇදගෙන ගිහිල්ලා හරිද ඇදගෙන ගිහිල්ලා යම් ආකාරයක වැරදි කටයුත්තක් සිද්ධ කරනවා වාගේ හරියට නිකන් මේ ශරීරය මේ හිත මේ ශරීරයට දැඩි බලපෑම් කරලා නොයේකුත් නොයේකුත් පාලනය කරගන්න බැරි දේවල් සිද්ධ කරනවද නැද්ද උදාහරණයක් බලමු මතක තියාගන්නත් එක්ක දිය වැඩියාව තියෙන කෙනෙක් ඉන්නවා. මෙතන නයි කෙනෙක්වත් නැහැනේ. නේද? දිය වැඩියාව තියෙන අය පැණි රහ කන්නේම නැහැ. නේද? තරුණ දරුවන්ගෙන් අහලා බලන්න ඕනේ ඒක. එතකොට කියයි. පැණි රහට කැමතිම නැහැ, කන්නේම නැහැ. මොකද කන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා, ගත්තා, ගත්තම තමයි. ආය නැහැ. නේද? ඇත්තට Tamanට අගුණයි කියලා දැනගෙන හ්ම් Tamanට අගුණයි කියලාත් දැනගෙන ශරීරයට හොඳ නෑ කියලාත් දැනගෙන එතකොට හානියක් වෙනවා කියලාත් දැනගෙන බඩගිනිත් නැති වෙලාවක මොකද ඔය පැණි රහ කන්නේ හරිද ඔන්න ඒ එහෙම ඛණ්ඩ සිද්ධ වෙන අයට අයගෙන් මං අහනවා Tamanට අගුණයි කියලා දැනගෙන මැරෙන්න හේතු වෙනවා කියලා දැනගෙන ජීවිතේට හානියක් වෙනවා කියලා දැනගෙන මත්පැන් බොන්නේ ඇයි සමහර අය? ඔය දෙකේම තියෙන එකම ලක්ෂණය කියලා දන්නවද? එතෙන් තමයි මම අපි යන්න යන්නේ. මත්පැන් බොන කෙනාට අපි හරියට නිග්‍රහ කරනවා. හ්ම්. තද නිග්‍රහයක් කරනවා මත්පැන් බොන කෙනාට. ඊයෝග කරගා ඊයෝග නවත්තන්න බැරි උච්චර දේවල් කරන්නේ මොකටද කියලා. හැබැයි දියවැඩියාවත් හැදිලා Tamanට නේද නවත්ත ගන්න විගමනාවක් තියෙද්දී මේක නවත්ත ගන්න බැරුව බලන්න ඔන්න ඔය දෙක හරියට තේරුම් ගත්තොත් අපිට ලොකු විසඳුමකට යන්න පුළුවන්. ආ බලන්න දැන් සිද්ධ වෙන දේ. උදේට හොඳට කාලා ප්‍රමාණවත් ආහාරයකුත් අරගෙන ඉන්න වෙලාවක දියවැඩියාවක් තියෙද්දී හොඳ චොක්ලට් කේක් කෑල්ලක් තියනවා දකින්න මේසයක් උඩ. ඔන්න ඒක දැක ගමන් මොකද වෙන්නේ? මට වැඩිය ශක්තිමත් කෙනෙක් එනවා මයි ළඟට. හරිද? ඇවිල්ලා මගේ මේ බාහුවෙන් අල්ල ගන්නවා. මම බලන්න සිද්ධ වෙන විදිහ. අල්ලගෙන මොකද කරන්නේ? අර පැත්තට එක්ක යනවා. එක්කන් ගිහලා කේක් කෑල්ල ළඟට එක්කන් ගිහිල්ලා හරිද? ගන්නවා මේ අතාලලා. මං එපා කියනවා දැන් බෑ බෑ ඕවා මට හොඳ නෑ සීනිත් වැඩි වෙනවා. නේද? හොඳක් නෑ කියලා කියද්දිම බලෙන්ම මේ අත පල්ලෙහාට අරගෙන මට කරන් දෙයක් නැහැ දැන් මේක හරයි යනවා මෙහාට. හරි. අරන් ගිහිල්ලා මේ ඇඟිලි ඈඩ් කරනවා. ඈඩ් කරවලා මොකද කරන්නේ? කේක් කල්ල බලෙන් අල්ලවනවා. අල්ලවලා බෑ කියද්දී එපා කියද්දී නේද කෑ ගහද්දී ඕනෙම නෑ කියද්දී අරගෙන එනවා මේ පැත්තට. අරන් ගිහලා කට අරවනවා. කට අරවලා ඇතුළට ඔබනවා. ඔබලා හප්පනවා. හරි මෙහෙ මෙහෙ කරලා හප්පනවා. හප්පලා ගිල්ලවනවා. ගිල්ලවලා ආපුගෙන යනවා. දැන් කෑවනේ අප්පා ඇත්තට. ඔන්න ඔය ක්‍රමයටද නැද්ද අපි අතින් සිද්ධ වෙන සියලු වැරදි වැරද්ද වැරද්ද කියලා දැනගෙන සිද්ධ කරන වැරදි සියල්ල සිද්ධ වෙන්නේ Tamange පාලනයකින් තොර ওই ක්‍රමයටද නැද්ද නේද? ශක්තිමත් කෙනෙක් ඇවිල්ලා ක්‍රියාත්මක කරනවා වාගේ කරනවා වාගේ කවුද යාපු කෙනා? ආශ්‍රවයයි නේද? ආශ්‍රවය අතීත ආශ්‍රවය කේක් කාලා තියෙන ආසාව නේද? කෑදරකම, ගිජුකම ඔක්කොම වචන වලින් කියනවනම් ආශ්‍රවය නේද ඇවිල්ලා එයා මෙතන ක්‍රියාත්මක වෙලා මොකද කරන්නේ මට පාලනය කරගන්න බැරුවම කරනවා නෙවෙයි හරි ඔන්න සාක්කියක් දුන්නා. හරි කෙරෙනවා නේද කරනවා නෙවෙයි කෙරෙනවා කරනවා නෙවෙයි කෙරෙනවා කරන්න වෙනවා. ඒක හේතු සහගතවයි සිද්ධ වෙන්නේ. මේ අත දන්නවා අපි සාකච්ඡා කරලා තියෙනවා. පරිඋත්ථාන මට්ටමේ ඉඳලා ඒ කියන්නේ කෙලෙස් ධර්මයක් නැగిලා ඒ කෙලෙස් ධර්මය සීමාව ඉක්මවා ගියොත් ක්‍රියාත්මක වෙන භාවයට නේද අපි කියන්නේ ඉවසීමේ සීමාව කියලා. ඉවසීමේ සීමාව කියලා කියනවා. දැන් කව කවුරු හරි කෙනෙක් අපිට බැනගෙන බැනගෙන බැනගෙන යනකොට අපි ඉවසගෙන ඉන්නවා. ඒ කරලා ඔන්න එක සීමාවක් යනකම් ඉඳලා අපි කියනවා මට ඉවස ගන්න බැරි වුණා මගේ ඉවසීමේ සීමාව පෑන්න මම පෑන්න දුන්න දෙක. නේද? ඒක ගැන ඇවිල්ලා පස්සේ විස්තර කරනකොට කියන්නේ එහෙමයි. මගේ ඉවසීමේ සීමාව පෑන්න කියනවා. මං ඉවසීමේ එයා වුණාට වැඩිය මට බැන්නා. මං ඉවසීමේ සීමාව පන්න ගත්තා. නේද? මම පන්න ගත්තා. මම තමයි ඒක කරගත්තේ. එහෙම කියනවද? නෑ ඒක පෑන්නා. නේද? මට කරන්න දෙයක් නෑ ඉවස ගන්න බැරි වුණා. සියලු කෙලෙස් ධර්මයන් එහෙමයි. අන්න බලන්න පින්නත් මේ එහෙනම් මේ හිතේ වැරදි කෙරෙන්නේ නේද? මේ හිතේ නොයෙකුත් සිතුවිලි විදෙන් විදේ විදෙන් විදේ ඇති වෙන්නේ මට ඕන වෙලාවට නෙවෙයි. මට ඕන වෙලාවට ඇති වෙන්නේ නෑ මට ඕන තරම් කාලයක් ඒවා ඇති වෙච්ච ඒවා තියාගන්නත් බෑ ඇති වෙච්ච ඒවා තියාගන්නත් බෑ උදාහරණයක් විදිහට කවුරුත් ඉතින් ඔය ආදරයට වගේ කැමතිනේ කෙනෙකුට කෙනෙක් කෙරෙහි අපි අපිට තවත් කෙනෙක් කෙරෙහි විටක ඉතා තදබල ආදරයක් ඇති වෙනවා ඇති වෙච්ච වෙලාවට අපි හරි ආදරෙන් ඉන්නවා හැබැයි ආයෙ ටික වෙලාවකින් ඕ හැන්දෑව යාමේ හෝ මොකද වෙන්නේ සමහර වෙලාවට නැති එකමයි හොඳ මල වදේ කියලා හිතෙනවා. නැති එකමයි හොඳ මල වදේ කියලා හිතෙනවා. ඕනෙම නෑ කියලා හිතෙනවා. ඕනෙම නෑ කියලා හිතලා ආයෙ මොකද වෙන්නේ? ආයෙ ඕනේ කියලා හිතෙනවා. විතක හිතෙනවා මේ ඔකෝම් පැත්තකට දාලා රුක්ක මූලයක් කරඤ්ඤයක් ශුන්‍යාගාරයක් හොයාගෙන ගිහිල්ලා උඩුකය ඍජුව තියාගෙන ඉන්නකො මං කරන වැඩේ කියලා. නේද? දැඩි හැඟීම් ඇති වෙනවද නැද්ද ඔක්කොම අතහැරලා දාන්න ඕනේ කියලා? විතක විතක අනේ මන් දන්නේ නේද කියලා මේ පැත්තට මැරිලා හරියට ඒ වගේ සිතුවිල්ලක් කවදාකවත් ඇති වුණේ නෑ වගේ ඇලි ඇලි ඇලි ඇලි ඒකෙම ඇලි ඇලි ඉන්නවා එහෙනම් මෙතන තියෙන මේ සිතුවිලි වල ස්වභාවය මට ඕන හැටියට පවත්වන්නවත් මට ඕන හැටියට නවත්තන්නවත් බෑ. මං කැමති කැමති වෙලාවක අදිස්ථාන කරගෙන මේ වෙලාවේ මෙහෙම වෙන්න ඕනේ, මේ වෙලාවේ මෙහෙම වෙන්න ඕනේ කියලා මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙනා වූ රූපී ධර්මතාවයන්වත් අරූපී ධර්මතාවයන්වත් කියන මේ පෙරහැරවල් දෙකම මේ පෙරහැරවල් දෙකෙන් එකක්වත් පින්වත්නි අපිට ඕන හැටියට අපිට ඕන හැටියට යන පෙරහැරවල් නෙවෙයි මේක පෙරහැරක් නේද? එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නේද? නැවත නැවත එන එකක් එක අපිට ඕන හැටියට වෙන දෙයක්. මම අහන මේ අත්තන්ගේ. එතකොට මොකක්ද දන්නේ මට ඕන හැටියට වෙන්නේ? මට ඕන හැටියට මේ හිතේවත් මේ ශරීරයේවත් කිසිවක් සිද්ධ වෙන්නේ නැත්තම් මොනවද මට ඕන හැටියට තියෙන්නේ උතන? මොනවද මට ඕන හැටියට තියෙන්නේ? මොකක්වත් මට ඕන විදිහටම කරනවා කියලා කිසිම දෙයක් මෙතන කරගන්න පුළුවන් කමක් නැත්තේ නැත්තේ නෑ ඒනොට ඒතකොට කෙනෙක් කියයි මට ඕන වෙලාවට නැගිටලා යන්න පුළුවන් මට ඕන වෙලාවට ඇවිදින්න පුළුවන් මට ඕන වෙලාවට කතා කරන්න පුළුවන් කියලා නේද හොඳයි මට ඕන වෙලාවට නැගිටින්න පුළුවන්මද ආ එතකොට කිය අසනීප වෙච්ච වෙලාවට බෑනේ කියලා. අසනීප නැති වෙලාවට පුළුවන් නේ. අසනීප නැති වෙලාවට මට ඕන වෙලාවට නැගිටින්න පුළුවන්. එහෙම ඇහුවොත් මොනවා කියද? අසනීප නැති වෙලාවට මට ඕන වෙලාවට නැගිටින්න පුළුවන්ද? මොකද කියන්නේ? හරියටම තේරුම් ගන්න ඕනේ නැත්නම් කොහේ හරි අස්සක හරි අනවබෝධ කෑල්ලක් ඉතුරු වෙනවා. ඒ පුංචි කෑල්ල හරියට රෝග බීජයක් වගේ. හරිද? පිළිකා සෛලයක් කොතන හරි තිබ්බොත් වේගෙන් වැවෙනවා. ඒ වගේ ඔන්නේ සැක මාත්‍රයක් හරි තිබුණොත් මේ කියන කතාවේ හරියට මේ සංඥාව එන්නේ නැහැ. මේ මුළු වැඩපිළිවෙල පිළිබඳවම නිවැරදිව අති ප්‍රබලව මේ සංඥාව උපදවා ගන්න ඕනේ. දැන් මම අහන්නේ මෙච්චරයි. කෙනෙක් කියයි මට ඕන වෙලාවට නැගිටින්න පුළුවන් මට ඕන වෙලාවට කතා කරන්න පුළුවන් මට ඕන වෙලාවට හිනහ වෙන්න පුළුවන් මට ඕන වෙලාවට ඕන වැඩේ කරන්න පුළුවන් එහෙනම් මේක ආත්මයි පාන්දර 4ට නැගිටින්න කියලා එලාම් එක තියාගන්නවා හරිද පාන්දර 4ට නැගිටින්න කියලා එලාම් එක තියාගන්නවා එලාම් එක වදිනවා නැගිටිනවද එලාම් තියාගත්තේ මොකටද නැගිටින්න උවමනාව තියෙනවා. ඇත්තටම එලාම් එක වැඩි වැඩි තියෙන වෙලාවේ මට නැගිටින්න උවමනාවක් තියෙනවද නැද්ද? උවමනාව තියෙනවා. ඒ වුණාට මොකද දන්නේ? මොකද දන්නේ බැරි. ආ දැන් උවමනාව තියෙද්දි බෑ. උවමන මොකද ඕනුනේ? හා දැන් උන්නා නිදා ගන්න උවමනාව වෙලා නේ. දැන් නිදා ගන්න උවමනාව වෙලා තියෙන තව. ඇඳේ සර්පෙක් ඉන්නවා වගේ දැනෙනවා. මොකද වෙන්නේ? නැගිටින්න බැරුව හිටියගෙන පයින්නවා. පයින්නවද? පැනෙනවද? පැනෙනවා. මොකක් හින්දාද ඒ පැනුනේ? අන්න හරි. සර්පයා හින්දා නෙවෙයි, බය හින්දායි. බය කියන හැඟීම කොහෙද ඉපදුනේ? සිතේ. ඉස්සෙල්ලා ඉපදලා තිබ්බ කම්මැලිකම කියන තීන මිද්දේ කියන හැඟීම. තීන විද්දේ කියන හැඟීම උපදවාගත්තේ මන්ද? එලා මේක අර ඒ වදිනකොට මං කියන හා දැන් තීන විද්දේ උපදින්න මට තව ටිකක් වෙලා මේකේ ඉන්න නෑ නෑ නේද? එහෙනම් මාව නිදි කෙරවීමේ තීරණය ගත්තේ මගෙන් අවසරයක් නැතුව සකස් වෙච්ච සිත. සිතුවිල්ල, චේතනාව. ඔව්ද නැද්ද? සර්පයා ඉන්නවා කියලා දැනෙනකොට මාව අවසරයක් නැතුව නැගිට්ටුවේ පැන්නුවේ මගෙන් අවසරයක් නැතුවම මගේ උවමනාවක් නැතුවම සකස් වෙච්ච හිත නැගිටලා බලනකොට එතන තිබිලා තියෙන්නේ ටයි එකක් නේද එතකොට එහෙනම් සර්පයක් ඉඳලත් නැහැ නේද එහෙනම් බලන්න පින්නත් නේ යමක් කරන්ඩ කරන්ඩ චිත්ත කීරිය වායෝ ධාතුව කියලා අපි කියනවා අංග අංග අංගමංග සාරිනෝ වාතය කියලා නේද මේ අංගපසඟ එහාට මෙහාට කරන්න අවශ්‍ය කරන වායෝ ධාතුව උපදින්නේ චිත්ත කිරිය හිතෙන් ඇතිවන්නා වූ බලයකින් ඒ හිත ආත්මද අනාත්මද බලන්න නැගිටලා යන්න හිතුන් නැත්නම් ඔය ශරීරය නැගිටවන්න බෑ. හරිද? නේද? අපි කියන මට ඕන වෙලාවට නැගිටලා යන්න පුළුවන් කියලා. මට ඕන වෙලාව කියන එක හදන්නේ කොහෙන්ද? සිතෙන්. ආන් ඒක හැදෙන්නේ මට ඕන වෙලාවට නෙවෙයි. ඒකයි ප්‍රශ්නේ. තේරුම් ගන්න හොඳට නැගිටලා යන්න හරි ඉඳගෙන ඉන්න හරි ඇවිද්දවන්න හරි කවන්න හරි පොවන්න හරි ඒන්න ඒ ක්‍රියාව හැදෙන්නේ මට ඕන වෙලාවට නෙවෙයි ඒ ඒ සිතුවිල්ල හැදෙන්නේ මට ඕන වෙලාවට නෙවෙයි ඒක හැදුනොත් විතරයි යන්නේ තේන්න සමහර වෙලාවට පරස වචන කියවනවා මම කැමැත්තෙනුත් නෙවෙයි කියන්නේ සමහර වෙලාවට වැරදි වැඩ කරනවා ඔන්න ඔහේ කමන්නේ මෙන්න මේ මෙගා නාට්‍ය බලන ඕන්නේ හාමුදුරුවෝ කිව්වට වස් කාලේ භාවනා කරන්න කියලා මම ඕන්නේ අද රැය වෙනකම් මේක බලලා අදට පුදිය ගන්නවා කියලා බලන්න හිතේ හිතයි ප්‍රබල උනේ නේද හිත ප්‍රබල වෙච්ච හින්දා තමයි ඒ පැත්තට ඒක නැగిලා ගියේ එහෙනම් නැගිටින්නේ ඇවිදින්නේ දුවන්නේ පනින්නේ ඔකෝම කරන්නේ මට ඕන වෙලාවට ක්‍රියාත්මක භාවයට ආපු හිතකින් නෙවෙයි හේතු සහගතව නැගුණා වූ යම් යම් සිතුවිලි ක්‍රියාත්මක භාවයට ඇවිල්ලා මාව නැගිටෙව්වා මාව ඇවිද්දෙව්වා නේද ඒකින්දයි පින්වත්නි මේ ලෝකේ මේ උපකරණ ටික දිහා බලන්න පුළුවන් නම් විවෘත මනසකින් කෙනෙකුට හිස ගිනිගත් වුන් වාගේ ඉවරක් නැති දිවිල්ලක් දුවනවද නැද්ද හිස ගිනිගත් උන් වාගේ සියලු දෙනා ඉවරක් නැති දිවිල්ලක් දුවනවා. ආන්ගේ දිවිල්ල නේද දැකලා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල කියන තරුණයා අහිංසක කියන තරුණයා ඇඟිලි කපන්න දුවනවා. දුවනකොට බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. මේ තරුණයා බුදුරජාණන් වහන්සේට කියනවා නවතිනු මුඩු මහන නවතිනු නවතිනු කියලා. සම්මා සම්බුදුජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? ඇවිදින ගමම්ම යන ගමම්ම කියනවා මම නැවතිලා ඉන්නේ ඔහේ නවතිනවා නේද? මම නැවතිලා ඉන්නේ මේ ප්‍රඥාවන්ත තරුණයාට මේක තේරුණා නේද? ඇයි මේ යන ගමන් නැවතිලා ඉන්නේ කියන්නේ කියලා. රූපකය ගැන විතරක් බලපෑත්තන්ට මේක තේරෙන්නේ නැහැ. රූපකය එක තැනක නැවතුවට නාමකය වේගෙන් දුවනවා. නේද? ආන්ගේ දුවන දිවිල නවත්තන්නටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ඒ උතුම් ධර්මය. ත්‍රියකින්ද හිස් ලූලු අත මේ කිලෝ 80 මස් කෑලිත් අරගෙන නේද? වේගෙන් මේ මස් පර්වත එහාට මෙහාට එහාට මෙහාට මේ ලෝකේ වේගෙන් හැමතැනම දුවලා දැන් මේ මොහොතේ කී දෙනෙක් නම් මේ පානදුරේ නගරේ කොළඹ ප්‍රදේශයේ නේද ලෝකෙම ගත්තොත් කී දෙනෙක් නම් එහාට මෙහාට එහාට මෙහාට ඉවරක් නැතුව දුවන්නේ ඒ අත්තන්ගේ ගැටලුවක් නෙවෙයි ඒ సంతානවල යම් යම් හේතුන් හේතු වෙලා උපදින්නා වූ හැඟීම් වලට සාධාරණයේ ඉෂ්ට කරනු වස් ඇහෙන් ඊකට අදාළ රූප වෙන්වීමට කනෙන් ශබ්ද ඇසීමට නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශයන් ලබා දීමට අධිකතර වූ වේගයෙන් හිස් විනිගත් වුන් වාගේ දුවනවා නෙවෙයි දිවෙනවා නේද දුවනවා නෙවෙයි දිව වෙනවා දුවන්න වෙනවා ශරීර ශරීරය එහාට මෙහාට යනවා ඉතින් අන්න ඒ කිසි කෙනෙක්ගේ පාලනයකින් තොරව මෙන්න මේ සිද්ධ වෙන වැඩපිළිවෙල මමයි මගේ කියලා ගන්න පුළුවන්කම නැත්තේ නෑ මමයි මගේ කියලා ගන්න පුළුවන්කම නැත්තේ නෑ තේරෙනවද ටිකක් හරි. නේද? දැන් ওই ටික කියනකොට අපේ අපේ අර කලින් තිබ්බ හැඟීමේ පොඩි වෙනසක් සිද්ධ වෙනවද නැද්ද මේ ශරීරය ගැන? මේ හිත ගැන? නේද? දැන් බලමු මං කියවනේ කලින්ම මහා වටිනාම ධර්මයක් අපි මේ කතා කරන්නේ අද කියලා. ඇත්තටම විදර්ශකයාට තමන්ගේ කෙලෙස් ධර්මයන් යටපත් කරගෙන ජීවිතේ ජීවත් කරවන්න අතිමහත් වූ ප්‍රයෝජනයක් තියෙන භාවනාවක් තමයි මේ. හුඟක් වෙලාවට අපි අනිත්‍ය භාවනා, අනිත්‍ය භාවනා, අනිත්‍ය සංඥා කිව්වට අනාත්මේ භාවනාවක් විදිහට වඩනවා හරි අඩුයි මිනිසුන්. නමුත් අනාත්ම කමඨහන දේශනා කරපු තැනම පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආරම්භලන ගිරිමාන සූත්‍රයේ රුක්කමූලගතෝවා අරඤ්‍යගතෝවා ශුඤ්ඤාගාරගතෝවා මේ රුක්කමූලයක් අරඤ්‍යයකට ශුඤ්ඤාගාරයකට ගිහිල්ලා ඉති පටිසංචික්කති මෙනෙහි කරන්න කියලා චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ගන්ධා ගහනං අනත්තා ගන්ධා අනත්තා දිව්‍ය අනත්තා රස අනත්තා කායං අනත්තා පොට්ටබ්බහ අනත්තා මනං අනත්තා ධම්මානත්තා කියලා යනාත්ම වශයෙන් මෙනෙහි කරන්න කියලා දේශනා කරලා තියෙනවා. හුඟක් අය අනාත්ම භාවනාවක් විදිහට අනාත්ම සංඥාව කරන්නේ කරන්නේ නැහැ. ඒකින්ද අපි හරියට කමඨහන සාකච්ඡා කරගමු කරගන්නම ඕනේ. එහෙනම් දැන් Tamange ශරීරය ගැන අපි කතා කරා නේද? නේද? හොඳයි. කොහොමද කතා කරේ? ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. ඊළඟට හිත ඒකත් එක්ක අපිට ටිකක් අමුතු හැඟීමක් ඇති වුණාද දැන්? නේද? හා. වතුර ටිකක් බීලා නේද? චුට්ටක් නැගිලා වතුර ටිකක් බීලා බලන්න අපි යෝග විනාඩි 15ක් විතර මෙනෙහි කිරීමක් කරමුද බලන්න. නේද? හොඳයි. එහෙනම් ඊටාම් පුංචි විවේකයක් ගන්න.